සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම හැමෝම අද දවසෙත් ඒක රාසි වෙලා ඉන්නේ ජයමග ධර්ම දේශනාවත් සමග තමන්ගේ ලෞකික ලෝකෝත්තර දෙපැත්තේම ජයග්‍රහණයන් සිද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා සාකච්ඡා කරන්න ඒ වගේම ප්‍රායෝගික මේ දේවල් ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා බලලා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැලසෙනවා කියන අදිෂ්ඨානය පිළිදරි කරගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. හැම කෙනෙක්ම දැනගත යුතුම කාරණාව තමයි ජීවිතය කොයි විදිහකින් හරි ජය ගන්න කාරණාව මොකද්ද කියලා. ඉතින් ජයග්‍රහණය ගැන අපි හැමදාම මතක් කරන්නේ ජයග්‍රහණයත් සමග තිබිය යුතු තිබිය යුතුම ලක්ෂණය තමයි සතුට. ඉතින් ජයග්‍රහණයත් එක්ක හැමදාම සතුට ලැබෙනවා. හැබැයි ඒ සතුටත් එක්ක අපිට කර කියා ගන්න දෙයක් නැති තත්යකටපත් වෙනවා. මේ ජයග්‍රාහී දේවල් එක්ක ඇති වෙන සතුට. ජයග්‍රාහී දේවල් ඉතුරු වෙද්දී සතුට නැති වෙන හින්දා. ඒ සතුටේ තියෙන ප්‍රශ්නේ ඒක. මෙහෙම කිව්වත් තේරෙන්නේ නැහැ ඔක. අපි හිතනවා මට අහවල් જાති වාහනයක් ගත්තාම සතුටින් ඉන්න පුළුවන්. එහෙම වාහනයක් නැත්තම් සතුටක් ඇත්තෙම නැහැ කියලා. අන්තිමට ඒ જાති වාහනයක් කොහොමද දුක් විඳලා විඳලා ගන්නවා. ගත්තට පස්සේ ටික දවසක් යනකොට වාහනේ තියෙනවා සතුට නැහැ. හැබැයි වාහනේ රකින්නම වෙනවා වාහනේ නැති වුණොත් දුකයි. ඒක නම් ඉතුරු වෙනවා. ඕනම දෙයක් ජීවිතයට එකතු කරගන්න ඕනම දෙයක් එහෙමයි. ජීවිතයට එකතු කරගන්න ඕනම දෙයක් ගත්තොත් එහෙම ලෞකික ජයග්‍රහණ එකතු කරගත්තද එකතු කරගත්ත ගමන් පුදුම සතුටක් තියෙනවා ජීවිතේට ඒ දේවල් ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ දේවල් හින්දා සතුට උපදින්නේ නැහැ නමුත් හැබැයි ආරක්ෂා කරන්න වෙනවා නැති වුණොත් දුකයි බලන්න ඔය ලක්ෂණේ හැමතැනම තියෙනවාද කියලා එහෙනම් සතුට වෙන්න අපි පාවිච්චි කරන හැම දෙයක්ම ගත්තහම පින්නත් සතුට වීම සඳහා භාවිතා කරන හැම දෙයක්ම ගත්තහම තියෙන ලොකුම ප්‍රශ්නේ ටික දවසක් පාවිච්චි කරනවා අපි සතුට වෙන්න කියලා මේ දේෙන් සතුට ලැබෙනවා මේ දේෙන් සතුට ලැබෙනවා මේ දේෙන් සතුට ලැබෙනවා කියලා. හැබැයි මේ භාවිතා කරන හැම දෙයක් නිසා වෙන්න අපිට සිද්ධ වෙන්නේ ඒව පරිස්සම් කරන්න වෙනවා. සතුටු වුණත් පරිස්සම් කරන්න වෙනවා. ඇයි ඒ දේෙන් මං කාලයක් සතුටු වුණා. දවස් කීපයක් හරි මට මේ සතුටක් ලැබුණා. ඊට පස්සේ ඒ සතුට නැහැ දිගටම තියෙනවා මේ කාරණාව තියෙනකොට එහෙම සතුටක් විශේෂ සතුටක් නැහැ. නමුත් හැබැයි නැති වුණොත් දුකක් ඇති වෙන හින්දා පරිස්සම් කරන්න. ඒ වගේ ජීවිතේ පරිස්සම් කරන්න ඕන දේවල් ගොඩ එකතු වෙලා. මේ වගේ හැමදාම අපි ධර්මය දේශනාවේ අඩංගු කාරණාවට ඉතල ඔය වගේ හිතන්න යමක් කියනවා. ඒ කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. සැබෑ සතුටකුත් ලෝකේ තියෙනවා කියලා තේරුම් කරවන්න ඕන හින්දා. සැබෑම සතුටක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සැබෑම සතුට මොකක්ද? බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන සැබෑම සතුට අන් කවරක්වත් නෙවෙයි ඒ සැබෑම සතුට තමයි නැවත දුකක් ඇති නොවන සතුට. සතුට සැබෑ සතුටක් වෙන්නේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් වෙන්නේ නැවත දුකක් ඇති නොවන තත්ත්වයේ දෙයක් නම් ඒකින්ද අපි සැබෑ සතුටක් හොයන්නත් නම් සැබෑ සතුටක් විඳින්නට නම් හැම වෙලෙම බලන්න ඕනේ හැම නිමේෂයකම බලන්න ඕනේ මම සැබෑවටම දුකක් ඇති වෙන ආකාරයේ සතුටක් මේ භුක්ති විඳින්නේ කියලා දුකක් ඇති වෙන ආකාරයේ සතුටක් භුක්ති විඳිනවා නම් ඒ සතුටෙන් ඇති පළක් නැහැ. හොඳයි. ඉතින් ඒ සඳහා තමයි සත්‍ය අවබෝධ කර යුතු තියෙන්නේ. සත්‍ය අවබෝධ වෙනකොට පින්නත්නේ මේ පංච උපාදානස්කන්ධයට අදාළව තියෙන දේවල් එක්ක තියෙන ගනුදෙනු තමයි අපි ඒවයින් සතුට හොයන එක. ඒක ස්ථිර නෑ කියලා අපිට වැටහෙනවා. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා අපි මේ ලෝකේ ලැබිලා තියෙන දේවල් ගැන මෙන්න මෙහෙම අදහසකින් ඉන්නවා. හරි. මොනවා හරි අපි හිතමුකෝ මේ පිරික්සලා බලනවා කියලා අපි හිතමු මොන හරි ධාන්‍ය වර්ගයක් තියෙනවා මේ ධාන්‍ය වර්ගය මම පරීක්ෂා කරලා දාන්න මේක අපි වී කියන්නකො මේවා හොඳ වී මේවා බොල් වී මේවා හොඳ වී මේවා බොල් වී කියලා අන්න බොල් වී ටික වෙන් කරන්න ඕන එතකොට සමහර බොල් වීත් අර වෙන් කරන උපක්‍රමයට අනුව හොඳ ගොඩට වැටෙනවා කියලා හිතන්නකෝ. ඉතින් අන්තිමට මම කවදා හරි තේරුම් ගන්නවා මෙතන ඔක්කොම තිබිලා තියෙන්නේ වැඩක් නැති බොල් වී කියලා කියන්නේ ඔක්කොම බොල් වී කියලා තේරුම් ගත්තොත් ඒ වී ගොඩේ මට ඇති වැඩක් නැහැ. අන්න ඒ වගේ අපේ ජීවිතයේ පංච උපාදානස්කන්ධයේ ගැන එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන අවබෝධය අනුව පින්නත් මේ සමහර ඒවට හරියට වටිනාකම් වගේක් දීලා තියෙනවා. හරිද? සමහර ඒවා ගැන වැඩක්ම නැහැ කියලා අයින් කරලා දාලා තියෙනවා. ජීවිතේ තමන්ගේ ජීවිතේ බලන අක්කෝ මට නම් ওই වගේ දේවල් ඕනෙම නැහැ කියනට සමහර කෙනෙක් කියනවා නෑ නෑ මට නම් ඕකමයි ඕන කියලා. ඒ වගේ අපි එක එක කෙනාට එක එක කෙනාට සාපේක්ෂව පංච උපාදානස්කන්ධය මූලික වෙලා නැත්නම් පංච උපාදානස්කන්ධ කියන ක්‍රියාවලිය අ පේන ආකාරය දැනෙන ආකාරය අනුව අපි අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය නොයෙකුත් වස්තුන් කියලා ඒවට නම් යොදලා ඒවා වෙන් කරලා තියෙනවා. ඉතින් සමහර ඒවාට අපි ලොකු වටිනාකමක් දීලා. සමහර ඒවා පිළිබඳව අපිට තියෙන්නේ වටිනාකමක් නෙවෙයි නිකම්ම නිකම් ඔහේ හැඟීමක්. එතකොට මෙන්න මේ වටිනාකම් දීලා තියෙන සමහර දේවල් ඒ වටිනාකම් දීලා තියෙන සමහර දේවල් පිළිබඳව ධර්මය අවබෝධ කරනකොට තේරෙනවා ඒවට වටිනාකමක් දෙන්න බෑ කියලා. එතකොට අපි හිතමුකෝ මේ ලෝකේ තියෙන දේවල් වලින් 150කට වටිනාකමක් දීලා 150කට වටිනාකම් නොදී හිටිය කෙනෙක් කියලා ධර්මය අවබෝධ කරන්න කරන්න කරන්න කරන්න අර වටිනාකම් අඩු වෙන්න පටන් ගන්නවා. මේකටත් බෑ මේකටත් වටිනාකමක් නෑ මේකටත් වටිනාකමක් නෑ කියලා. හැබැයි Tamanට මේ වෙනකන් හමු නොවිච්ච මහා වටින දේවල් වගේක් මත වෙනවා. ඒ තමයි මේ වටිනාකමක් නැහැ කියලා දැන ගැනීමම ඒක තුලින් දුක අතහැරෙනවා. දුක අතහැරීම කියලා කියන්නේ සැපය. ඉතින් එතකොට මෙන්න මේ निराமிස සැපය. සාමිස සැප අතහැරිලා निराமிස සැපය තමන්ගේ ජීවිතයට එකතු වෙනවා. ඒ निराமிස සුවය පංච උපාදානස්කන්ධය කෙරෙහි දුක් ඇති කරවන්නේ නැහැ. ඉතින් ඒ ගැන අපි ඉතා හොඳින් දැනගන්න ඕනේ විමසන්න ඕනේ මෙන්න මේ විදිහටයි මේ කියන කාරණාව සකස් විය යුත්තේ කියලා ඒ निराமிස සුවය කියන එක අපේ ජීවිතයට ලං කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න පුළුවන් වෙන්නේ සත්‍ය අවබෝධ කිරීමේ පමණක්මයි. ඒ සිද්ධ කළ හැකිව තියෙන්නේ සත්‍ය අවබෝධ කිරීමේ පමණක්. සත්‍ය අවබෝධය කරන්නට තමයි ඒ අවශ්‍ය කරන මානසික අංග සංවර්ධනය කරගන්න ඕනේ. අපි ඊයේ දවසේ කතා කරා වගේ හරියට ආහාරයක් නිර්මාණය කරනවා නම් නියම රසයෙන් යුක්තව අන්න ඒ රසය ඇති වෙන්න නොයෙකුත් සංඝටකවල එකතුවක් එකතු වෙන්න ඕනේ. නියම රසය එන්න ඒ විදිහට මේක පදමට අවශ්‍ය කරන උෂ්ණත්වයට ඒවා සංයෝග වෙන්න ඕනේ. අන්න ඒ වගේ අපි මේ මානසිකාරය නිවැරදිව ඒ මානසික අංගත් එක්ක මුසු වෙලා නිවැරදිවම ඒ ලෝකෝත්තර සිත් පහළ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මානසික අංගයන් එක එක එක එක අවස්ථාවල බුදුරජාණන් වහන්සේ එක එක ආකාරයට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ඒ ආකාරයට අනුව අපි අපේ ජීවිතය හදාගන්න ඕනේ එක එක අවස්ථාවල තියෙන මේ දිනවල අපි කතා කරමින් ඉන්නේ පස්වලොස් තරණ ධර්මයන් පිළිබඳව ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, බෝධනේ මාත්‍රාන්තාවය, జాగරියාන් යෝගය, හිරියොත්ප්ප, ශ්‍රද්ධාව සහ භවසුත භාවය කියන දේවල් ගැන අපි කතා කරා. දැන් අපේ සිතෙන්ම නැගෙන මහා පුදුමාකාර වේගයක් ගැනයි දැන් මේ කතා කරන්න යන්නේ අංගයක් ගැන ඒක මේත් දන්නවා ඒ තමයි ඊළඟ අංගය වීරය කියන එක. වීරය කියන එක හිතේ තියෙන මහා බලගතු මානසික අංගයක්. ඒක අර ප්‍රධාන අංග තුනටත් වැටෙනවා. අපි දන්නවා සතිපට්ඨාන ආදී දේශනාවල සිහිය නුවණ වීරය කියන තුන ගැන ප්‍රධානව සඳහන් කරලා තියෙන. ඒ වගේම බොජ්ජංග ගත්තහමත් මේ වීරය තියෙනවා. බල ධර්ම ගත්තහමත් මේ වීරය තියෙනවා. හැම තැනකම වගේ හැම කාරණාවක් ගත්තහම වීරිය කියන එක අතහැරෙන තැනක් නැති තරම්ම එතකොට අපි දන්නවනේ මොනවද ඉද්ධිපාද ආදිය ගත්තහමත් හැම තැනකම තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්ත සම්මා වායාම කියලා තියෙනවා එහෙනම් වීරිය කියලා කියන්නේ අත්‍යවශ්‍ය අංගයක් ඉතින් වීරයට ප්‍රතිවිරුද්ධව තියෙන ක්‍රියාත්මක භාවයක් තමයි තීන විද්‍යාව කියලා කියන්නේ අපේ හිත හැකිලිලා තියෙන ගතිය වැඩක් කරන්න බැරි ගතිය ඔහේ වැටිලා තියෙනවා වාගේ තියෙන ගතිය ඉතින් අන්නේ තීන මිද්දය නිකම්ම හෝසි වෙලා යන එකක් තමයි මේ වීරය කියලා කියන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ජීවිත කාලය තුල මේ වීරය හොඳින් වර්ධනය කරගන්න ඕන දෙයක් බව තේරුම් ගන්න ඕනමයි. ඉතින් ධර්මය අවබෝධ කරන්ඩ ඕන කරන අංග අතර තියෙන මේ වීරය හරියට මෙන්න මේ වගේ. ආකාර හතරකට බෙදෙනවා කොයි වගේද අපි කල්පනා කරොත් එහෙම කුණු දාපු තැනක් තියෙනවා. මිනිස්සු කුණු ගෙනත් දාන තැනක් තියෙනවා. මේ කුණු ගෙනත් දාන තැන අපි බලනවා සුද්ධ කරලා සුදු වැලි අතුරන්න. මේක ඉක්මනට කරගන්න ඕන වෙනවා. මේක කරගන්න හතර පැත්තකින් වැඩ කරන්න වෙනවා වේගය. මොකක්ද මේ හතර පැත්ත? එකක් තමයි එතන තියෙන කුණු අයින් කරන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මන කුණු ටික අයින් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි අලුතෙන් කුණු කෙනක් දාන්න දෙන එක නවත්තන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. කොච්චර අයින් කරත් ඔන්න පහුවෙන් දානකොට ගෙනත් දාලා එහෙනම් තියෙන කුණු අයින් කරන්න ඕනේ. නැති කුණු ගෙනත් දාන එක නවත්තන්න ඕනේ. තුන්වෙනි එක තමයි වැලි අතුරන්න ඕනේ. දැනට නැති වැලි අතුරන්න ඕනේ. හතරවෙනි තමයි අතුරපු වැලි ආරක්ෂා කරන්න ඕන. පිටු මෙතන ඉන්නවා කියලා කට්ටියක්. හරිද? මේ කට්ටියක් ඉන්නවා මෙතන මේක අයින් කරන්න දෙන්නේ නැහැ. ඒ කට්ටියට අතුරුපු වැලි අයින් කරන්න පුළුවන්. නැත්නම් හුල ගියන්න පුළුවන්. එහෙනම් මේ කුණු දාපු බිම සුදු වැලි අතුරුපු බිමක් බවට පත් කරන්න නම් හතර ආකාරයකින් ඔය විදිහට කටයුතු කරන්න ඕනේ. මේක කවුද වේගෙන් වැඩ කරන්න ඕනේ මේ හතර අපි හිතමු හතර ගොල්ලක් මේ වැඩවලට දාලා තියෙනවා කියලා. කවුද වේගෙන් වැඩ කරන්න ඕනේ? හතර ගොල්ලම එකවන්ව එක පිරිසකට වැඩිය අනිත් පිරිස වේගවත්ව ඒ පිරිසට වැඩිය අනිත් පිරිස වේගවත්ව හතර ගොල්ලම එකවන්ව කටයුතු කරොත් ඉක්මනින්ම මේ භූමිය කුණුදාක් භූමිය සුදු වැලි අතුරුපු භූමියක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඔන්න ඕක තමයි අපේ හිතත් කෙලෙස් නැත්තම් නරක සිතුවිලි හොඳ නැති දේවල් කුණු ගොඩ වගේ පිරිසිදු සිතුවිලි කුසල් හරියට සුදු වැලි වගේ සුදු වැලි අතුරපු භූමිය හරිය පිරිසුදුයි දුගඳ නැහැ හරදර නැහැ ඕන කෙනෙකුට සුවසේ ඉන්න පුළුවන් කුණු අතුරපු භූමිය එහෙම නැහැ ගඳයි සත්තුන්ගෙන් කරදරයි එක එක දේවල් ඒ පැත්ත පලාතින්න බෑ ඒතර අකුසලයෙන් පිරිච්ච සිත් තියෙන අය කුණු අතුරුලා තියෙන තැනක් වගේ ඒක හින්දා හරි කරදරයි. අනිත් අයටත් කරදරයි. බොහෝම හිරියර සහගතයි. හරිද? ඒ වගේ මේ එහෙනම් කළ යුතුව තියෙන්නේ තියෙන අකුසල දුරු කරන වැඩපිළිවෙල ඕනේ. හැම වෙලේම මේ හිත තියෙන අකුසල අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ කියලා අපිට ලොකු වේගයකින් ඒ කටයුත්තට මේ උදව් කරන්න ඕනේ ඒ කටයුත්ත කරන්න අවශ්‍ය කරන වේගයක් එන්න ඕන අපිට අන්නේ වේගය තමයි වීරය කියලා කියන්නේ. තියෙන අකුසල් නැති කරන්න වගේම අලුතෙන් කුණු ගෙනත් දාන්න දෙන්නේ නැති වෙන්න ඕනේ කියලා මං කියවා ඒ වගේ නැති අකුසල් ඇති වෙන එක නවත්තන්න ඕනේ. ඒ නවත්තන වැඩපිළිවෙල හිතෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක හිර කරන්න ඕනේ. ඒක තද කරගන්න ඕනේ. අන්න ඒක තමයි දෙවෙනි කාරණාව. ඊළඟ එක තමයි තියෙන කුසල් රැක ගන්න ඕනේ. ඒ කියන්නේ දැනට දාපු වැඩි ටික පරිස්සම් කර ගන්න ඕනේ. වගේම නැති කුසල් ඇති කර ගන්න ඕනේ. ඉතින් ඒ බිමට තව වැඩි ගෙනත් දාන්න ඕනේ. මේ හතරම එකිනෙක පරයා යන ආකාරයට අපේ හිත වේගෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. තවත් අර්ථ දැක්වීම් තියෙනවා පින්නත් බරක් උස්සගෙන යන්න පුළුවන් උසුලාගෙන යන්න පුළුවන් ආකාරය ගත්තොත් එහෙම එක එක කෙනාට එක එක කෙනාට ඒක දරාගෙන යන්න පුළුවන් දුර වෙනස්. ඒ කායික ශක්තිය අනුව. අන්න ඒ වගේ මේ අකුසලයට ඉඩ දෙන්නේ නැතුව වේගවත් ඒක නවත්ත ගන්න පුළුවන් හැකියාව කුසලය වර්ධනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව එක්කෙනාට එක්කෙනාට වෙනස්. වීරිය වැඩි කෙනා ඒක දරාගෙන ඉස්සරහට යනවා. හරිද? අන්න ඒ වගේ වෙන්න ඕනේ. තවත් එක තැනකදී සඳහන් වෙනවා මේ තැන් තැන්වලදී වීරය ගැන තියෙන උදාහරණයන් හරියට නිකන් හැඩපහරක් තරණය කරන කෙනෙක් අතපය හතරෙන් බාහු බලය යොදලා ඒ සැඩපහර හඹාගෙන යනවා වාගේ මේ සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන්ව කියන්නේ තියෙන අකුසල් දුරු කරගන්න ඕනේ නැති අකුසල් එන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ තියෙන කුසල් වර්ධනය කරගන්න ඕනේ තියෙන කුසල් රැක ගන්න ඕනේ නැති කුසල් වර්ධනය කර ගන්න ඕනේ කියන එක මේ සතර සම්‍යක් ප්‍රධාන වීරය. අනේ සතර සම්‍යක් ප්‍රධාන වීරය අර වගේ වෙන්න ඕනේ. තමන්ගේ ආයුතු ගමන ගැන. එතකොට මේ සිහියෙන් පෝෂණය ලැබපු වීරය ගැන කසිබාරදුත්තේ සඳහන් කරලා තියෙන්නේ හරියට නගුල ඇදගෙන යන හරක් හතර දෙනා වගේ කියලා. බලය ලබා දෙන්නේ හරක් හතර දෙනා. ඉතින් ඒ වගේ මේ නියම පැත්තට යන්න අපිට ඕන කරන ශක්තිය ඇත්තටම ලැබෙන්නේ වීරයෙන්. ඉතින් වීරය කියන එක හිතේ ඇති වෙන දැනිලා ඇති දැනිලා තියෙන දෙයක් දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන මේක ඇති කරගන්න කාරණා 11ක් සඳහන් කරලා තියෙනවා. ඉන්නේ එකක් මම මතක් කරොත් එහෙම මේ අපාය බය ගැන මෙනෙහි කිරීම. සසර මාව මේ ජීවිතේම නොයෙකුත් විපාක ලැබෙයි මං කරන වැරදි වලින් සහ අපාය ගැන සතර අපාය ගැන තිරිසං අපාය, പ്രേත, අසුර ආදී තැන් නිර්සත්තු ගැන මේ වගේ මේ තියෙන ඊ타මත්ම දුක්ඛිත තත්වයන් ගැන හොඳින් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තමන්ගේ පැත්තෙන් අති විශාල වේගයක් ඇති කරගන්න ඕන කිසිම අකුසලයකට ඉඩක් දෙන්නේ නැති වේගයක් කිසිමම අකුසලයට ඉඩක් නොලැබෙන වේගයක් තමන්ගේ පැත්තෙන් සකස් වෙන්න ඕනේ ඉතින් ඒවා අපි දැනගෙනම සිද්ධ කරගන්න ඕන දේවල්. එතකොට මේ හතර ආකාරයකින් සිත ඉපිලි ඉපිලි නැගෙන ආකාරයට සකස් වෙන්න ඕන. අපාය බය ආදී මෙනෙහි කරපුවාම එහෙම තත්යකටපත් වෙනවා. ඉතින් හොඳින්ම මෙනෙහි කරන්න ඕනේ තිරසං අපායේ තියෙන දුක් මෙනෙහි කරන්න ඕනේ මාව එතෙන්ට වැටෙන්න පුළුවන් මේ අකුසලයේ තියෙන තාක්කල් අනුසේ වශයෙන්වත් මේ අකුසලයේ තබාගත යුතු දෙයක් නෙවෙයි ඒක සම්පූර්ණයෙන්ම අයින් කරගත යුතු දෙයක් කියන එක දැනෙනකන් හිත වේගවත් හිතා වේගවත් ක්‍රියාත්මක භාවයට එනකන් මේ මෙනෙහි කිරීම කරන්න ඕන. අපි දන්නවා මම ඊයේත් මතක් කරා මේ පින්නන්ත අයට යාදිසං වපතේ බීජං කාදිසං හරතේ පලං. ඒ කියන්නේ අපි හැම වෙලෙම බලලා අවශ්‍ය කරන අස්වැන්න ලැබෙන්න නම් අවශ්‍ය කරන බීජ වපුරන්න ඕන. අවශ්‍ය කරන අස්වැන්න ලැබෙන්න නම් බීජ වපුරන්න. මේ වගේ අපිට අවශ්‍ය කරන සිතුවිලි උපදින්න නම් ඒ සිතුවිලි උපදින්න ඕන මෙනෙහි කිරීම අද කරන්න ඕන. ඒ ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරා. ඒ වගේ වීරිය උපදින්න නම් පළවෙනි දේ අපාය බය පස්චවේක්කන තා කියලා සඳහන් කරලා තියෙන මේ ඒ ටිකම ඇති පින්වත්නි හරියට කරනවා නම් හරි අපාය බය පච්චේකන් දක්ව වෙන අපාය ගැන නැවත නැවත මෙනෙහි කරලා බලන්න මේ මේ වැරදි කරොත් මේ මේ තැන්වල මේ මේ විපාක ඉතින් ඒක තාත්විකව මෙනෙහි කරන්න තිරසන් සත්‍යයේ කිනින දුක එතකොට പ്രേත වස්තු විමාන වස්තු ආදී අරගෙන ඒ ඒ සත්වයින්ට විඳින්න වෙලා තියෙන මහා දුක්ඛන්දරාව ඉවරක් නැති දුක් ගොඩක් විඳිනවා ඒවා නවතින්නේ නැති දුක් නිරිසතෙක් කියලා කිව්වහම අවීචි මහා නරකාදී ඉන්න සත්වය කියලා කිව්වහම දුක් වේදනාත් එක්ක පින්නත් නේ කිසිම විදිහකින් සැප වේදනා නැති බව. ඒ කියන්නේ එක දිගට දුක් වේදනා මැරෙන්නේ නැහැ මේ සත්‍යය. හරි එක දිගට දුක් විඳිනවා. එතකොට දැන් ඒව ගැන හිතාගන්න පුළුවන් දැන් මේ දරුණු ලෙඩක් හැදුනහම සමහර වෙලාවට සමහර අයට එළි වෙනකන් රෑ එළි වෙනකන් එක දිගට කැක්කුම් තියෙනවා. මොනවා කරත් අඩු වෙන්නේ නැහැ. හිතන්න මොහොතකට එවැනි කෙනෙක් මොනතරම් දුකක් නැද්ද? ඒ වගේ දසදහස් ගුණයක දුක් වේදනා අවේචි මහා නරක ආදී කියලා කිව්වහම සඳහන් වෙනවා අපේ පින්වත් මේ හතර පැත්තෙන්ම ලොකු යකඩ තාප්පු වලින් වගේ ආවරණයකින් වටවිච්ච තැනක් ඒක. වම් පැත්තේ බිත්තියෙන් නැගෙන ගිනි දැල් දකුණු පැත්තේ බිත්තිය වැදිලා එහා සමාන දුරක්ම මේක යොදුන් 100ක් දිගයි යොදුන් 100ක් පළලයි යොදුන් 100ක් උසයි වම් පැත්තේ පිටියෙන් නැගෙන ගින්දර දකුණු පැත්තේ වැඩිලා යොදුන් 100ක් එහාට විහිදෙනවා දකුණු පැත්තේ පිටියෙන් නැගෙන ගින්දර ඒත් එහෙමයි එතකොට උඩින් යටින් හැම පැත්තෙම අන්න එහෙමයි ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කාරණාව හරි මේ තැන උපදින සත්වයා මැරෙන්නේ නැහැ. හරි. එතකොට මේ සත්වයා දිගටම පිච්චෙනවා. ගොඩක් කට්ටිය කියනවා මේවා හිතලු විතරයි මේ මහ පොළොවේ යට ඒ වගේ තැනක් තියෙන්න විදිහක් නැහැ කියලා. හරි. එහෙම එකක් වෙන්න බෑනේ කියලා. ඒ අපිට පේන හැටි. ඒ කියන්නේ අපේ දැක්ම අපිට පේන මානයේ නෙවෙයි. එහෙමනම් මේක හාරගෙන ගියොත් එහෙම තනක් අහුවෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. මේකට තියෙන්නේ පැහැදිලිව ගින්දර තියනවා කියන එක නම් පැහැදිලි මහ පොළොව යට. නමුත් හැබැයි මම මතක් කරන්නේ අපේ පින්නන්ත අයට මේ විද්‍යාව තාක්ෂණික විද්‍යාව මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා මාන 11ක් තිබිය යුතු බව තියෙන බව දැනට ඔප්පු කරගෙන තියෙනවා. මාන කියලා කිව්වහම අපිට නොපේනෙන අපිට නොදැනෙන අපිට නොතේරෙන අපිට පේන දිගපල්ල උස විතරයිනේ. ඒක ත්‍රිමාණයි. චතුර්මානය තිබ්බොත් පේන්නේ නැහැ. පංචමානයක් පේන්නේ නැහැ. ඒ වගේ මාන 11ක් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තල 31ක් තියෙන වග. එතකොට මේ තල 31ේම ඉපදෙන අය ඉන්නවා. ඉතින් අපාය කියන්නේ මේ මහ පොළොව ආශ්‍රිතව තියෙන අපේ මානයට අහු වෙන්නේ නැති මානයක තියෙන තවත් එක්තරා ලෝකයක්. ඉතින් ඕක අමුතුවෙන් කියන්නේ දැන් මේ මේ බාහිරව අපි දන්නවා പ്രേතයෝ, භූතයෝ, මලයක්කෝ වගේ සත්තු මේ පරිසරවල ඉන්නවා කියන දේ ගැන නම් ලොකු විශ්වාසයක් තියෙනවා මිනිසුන්ට. ඒක දැනিলা තියෙන හින්දා තේරිලා තියෙන හින්දා. එතකොට ඒ ඒ සත්තු අපේ ඇහැට පේන්නේ නැහැ මේ ළඟ තියෙන ගඳ සුවඳ පේන්නේ නැති බව තේරුම් ගන්නකො සුනකේකට අපිට අපිට දැනෙන්නේ නැති ගඳ සුවඳ දැනෙනවා. එයාට පුද්ගලයෙක්ගේ සුවඳ නැත්තම් පුද්ගලයෙක් ළඟ ආපු ගඳ මේ වෙලාවේ මේ මොහොතේ මෙතන තියෙන්න ඕනේ එයාට පුළුවන් ඒක දිගේ යන්න ඕන. එයාව පුරුදු කරොත් ඒක දිගේ ඒ පුද්ගලයාගේ අපි ඉව කියලා කියන්නේ එයා ඉව ඉව ඔස්සේ යනවා පුහුණු කරපු සුනකයෝ. ඉතින් එහෙනම් ඒක අපිට කරන්න බෑනේ. අපේ කනට ඇහෙන්නේ නැති ශබ්ද බල්ලන්ට ඇහෙන බව. සියුම්ම සියුම් පුංචි ශබ්දත් ලොකු ශබ්දත් මේ සත්වයින්ට ඇහෙන බව විද්‍යානුකූලව සඳහන් කරනවා. මිනිස්සුන්ට ඇහෙන්නේ නැති ශබ්ද. එහෙනම් මේ ලෝකේ අපිට ඇහෙන්නේ නැති ශබ්ද වර්ගයක් තියෙනවා. හරිද? ඉතින් එහෙනම් මේවැනි අපාය කියලා ලෝකයක් තියෙනවා. එහි තියෙන දුක් අතර තියෙන අර වගේ එක දිගට ගිනි ගන්න එක දිගට පිච්චෙන දේශනාවේ සඳහන් වෙන්නේ ඒ අවීච මහ නරකාදී ඉපදිච්ච ගමන් කෙනෙක්ගේ හම පිච්චෙනවා මස් පිච්චෙනවා කටු පිච්චෙනවා කටු වලින් දුම් දානවා ඒත් මේ සතා මැරෙන්නේ මොහොතකට හිතන්න ගිනි කූරකට ඇඟිල්ලක් පිච්චුණා හැමේ මේ කොහේ හරි තැන ගිනි කූරකට පිච්චුනොත් කොච්චර දනවද කොච්චර අමාරු දරාගෙන ඉන්න. එන්න ඒව තමයි හිතන්න ඕන විදිහවල්. එහෙනම් හැම වෙලේම පිච්චි පිච්චි ඉඳ සිද්ධ වෙනවනම් මේක හරියට දැනුණොත් නෑ කියලා හිතෙනවනම් හිතට කෝකටත් කමන්නේ තියෙනවා කියලාවත් හිතන්නේ හොඳයි නෑ කියලා ඔප්පු කරගන්න බෑනේ අපාය නෑ කියලා ඔප්පු කරගන්න බෑ. ආ තියෙන්න පුළුවන් කෝකටත් පරිස්සම් වෙන්න හොඳයි කියලා හරි පරිස්සම් වෙන්න ඕනේ. මේක දැනුණොත් අපේ පින්නත් අපේ හිතට අර ගිනි කූරකට මේ හැම හැමේ යන්තම් ගිනි කූරක් වැදිලා පිච්චුනොත් ඒ ඒ පුංචි තුවාලය හොඳ වෙන තුරු මොනතරම් ධනවද ඒ පොඩි වෙලාවට එහෙනම් හැම වෙලෙම හැම පිච්චෙන මස් පිච්චෙන කටු පිච්චෙන තත්ත්වයකටපත් වීම කියන එක හිතා ගන්නවත් බැරිව එවැනි ලෝකයක උප්පත්තිය ලබන්න පුළුවන් කියලා දැනුනොත් පුංචි පාපයට පව බය උපදිනවා. අන්න එතකොට තියාගන්නවත් හොඳ නෑ මේ අකුසලය. මේ බයත් එක්ක උපදින දේ තමයි අද මම පරිස්සම් වෙයි. නමුත් ඊළඟ භවයේ මාව මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා උපදින්න පුළුවන්. මොකද සෝවාන් පලස්ත පුද්ගලයේ වෙනතුරුම මේ භයානකකමෙන් අත මිදෙන්න විදිහක් නැහැ. විශ්වාස නැහැ. ඒකින්ද මම කොහොම හරි අවශ්‍ය කරන කඩේකට යන්න ඕනේ කියලා කුසල් වර්ධනය කරන වැඩපිළිවෙල තමන්ගේ තුලින් නිර්මාණය කරගන්නවා පින්නත් මේ ඒ වීරය අපාය බය ගැන මෙනෙහි කරනකොට වීරයයි උපදින්නේ. මේ වීරය උපදිච්ච කෙනෙක්ගේ තියෙන ලක්ෂණයන් පිළිබඳව සඳහන් වෙනවා. එයා හැම වෙලෙම ආරම්භක වස්තු වලින් යුක්තයි. කුසීත වස්තු ටික මේ පින්නන්ත ඇත්තට මතක ඇති කියලා මම හිතනවා. මොනවාද වැඩක් කරන්න තියෙනවා කියලා කුසල් වර්ධනය නවත්තලා දානවා. වැඩක් කරලා ඉවරයි දැන් මහන්සි කියලා කුසලයේ සංවර්ධනය කරන වැඩ කටයුත්ත නවත්තලා දානවා. ගමනක් යන්න තියෙනවා කියලා නවත්තලා දානවා ගමනක් ගිහින් ඇවිල්ලා මහන්සි කියලා නවත්තලා දානවා අසනීපයක් යන්න වගේ කියලා නවත්තලා දානවා අසනීපයක් වුණා දැන් හොඳයි කියලා අමාරුයි කියලා නවත්තලා දානවා ඒ වගේම ආහාර ගන්න තියෙනවා කියලා නවත්තලා දානවා ආහාර ගන්න ඉවරනට පස්සේ ආහාර අරන් දැන් වැඩ කරන්න අමාරුයි කියලා ඒ අවශ්‍ය කරන කුසල සංවර්ධනය තමන්ගේ තුලින් කුසලයේ වර්ධනය කරගන්න කරන බ්‍රහ්මචාරීව කළ යුතු ඒ බණ භාවනා ආදී සිල් රැකීම ආදී ඔක්කොම ඔය විදිහට කල් දානවා. හැම වෙලෙම හිතන්නේ ඕක අද දැන් බෑ දැන් ඉතින් මේ හෙට ගමනක් යන්න තියෙනවා ඒකෙන් අද භාවනා කරන්න බෑ. ඉතින් ගිහිල්ලා ආවට පස්සෙත් එහෙමයි. වීරය තියෙන ආරම්භක වස්තු කියලා කියන මේ වීරය තියෙන පුද්ගලයාගේ සිතුවිලි සහ සිතේ ක්‍රියාකාරීත්වය ඊට වඩා ගොඩක් වෙනවා. මේ වීරිය තියෙන පුද්ගලයා ඒ විදිහට නෙවෙයි හිතන්නේ ඒ පුද්ගලයාට ඒක දැනෙන්නේ මෙන්න මේ ආකාරයට හෙට වැඩක් තියෙනවා මට ඒ හින්දා අද හෙට කළ යුතුව තිබුණ දේත් එක්කම දැන් ඉතින් කරන්න ඕනේ ඉක්මනට මොකද හෙට කරගන්න හම්බෙන්නේ නැහැ. අපි දැන් භාවනාවක් ප්‍රගුණ කරන කෙනෙක් කියලා දවසකට පැය දෙකක් භාවනා කරනවා. හෙට වැඩක් ඉදිලා. එහෙනම් මෙයා කල්පනා කරන හෙට දවස් හෙට පැය දෙකක් බැරි වෙනවා. ඒකෙන්ද අද මම මොකද කරන්න ඕන? තව පැයක් වැඩියෙන් කරන්න ඕන කියලා. වැඩේ කරලා ඉවරුණාට පස්සේ දැන් ඉවරුණාට පස්සෙත් එහෙමයි අර කුසීත පුද්ගලයා මොකද කරන්නේ? එයා කල්පනා කරන්නේ මම වැඩක් කරා මට හරි මහන්සියි ඒකෙන්ද බෑ කියලා. හැබැයි ආරම්භක දාස් තියෙන පුද්ගලයා ඒ වීරිය තියෙන පුද්ගලයා කල්පනා කරන ඊයේ දවසේ මම වැඩ කරා ඒකින්ද මට අවශ්‍ය කරන මගේ කුසලය සංවර්ධනය කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල මට ඊයේ දවසේ පාඩුණා ඒකටත් එක්ක හරියට අද කරන්න ඕන කියලා. ගමනක් යන්න තියෙනවා නම් ඒත් එහෙම හෙට ගමනක් යන්න තියෙනවා ඒක නිසා මම හෙටටත් එක්ක අද කරනවා කියලා වීර සම්පන්න පුද්ගලයා කරනවා හිලාවට පස්සෙත් ඊයේ මට පාඩු වුණා ගමන ගිය වෙලාවේ එහෙනම් ඒකටත් එක්ක අද මේ දේවල් කරන්න ඕන කියලා ආහාර ගන්න ඉස්සෙල්ලත් එහෙමයි සමහර අය දැන් බඩගිනි ඒකින්ද මේක කරන්න බෑ කාලම ඉන්නවා කියලා ඛණ්ඩ ඉස්සෙල්ලා සෑහෙන කාලයක් විඩංගු කරනවා නිකන් ඉන්න කාලා ඉවරනාට පස්සේ දැන් කාපු ගමන් ඒකෙන්ද බෑ කියලා පිටම් කරනවා. වීරිය තියෙන පුද්ගලයා කොයි විදිහද කණ්ඩ ඉස්සෙල්ලා කල්පනා කරනවා දැන් මට කුස පිරලා නැහැ ඒකෙන්ද මට වේගෙන් වැඩ කරන්න පුළුවන්. කාලා ඉවරනාට පස්සේ කල්පනා කරනවා දැන් මගේ කුස හොඳට පිරලා තියෙන්නේ ඒකෙන්ද මට ශාරීරියට හොඳට ශක්තිය තියෙනවා. ඒකෙන්ද වේගෙන් වැඩ කරන්න පුළුවන් කියලා වැඩ කරනවා. එතකොට අසනීපයක් වෙන්න වගේ ඉන්නගෙන කල්පනා කරනවා. අසනීපයක් වෙන්න වගේ මේ අසනීපය වුණොත් නම් මට මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකෙන් අදම මේක ඉවර කරන්න ඕනේ කියලා තමන්ගේ කටයුතු ඉවර කරගන්න අසනීපය හොඳ වුණාට පස්සෙත් ඒත් එහෙමයි. අසනීප කාලේ මට අවශ්‍ය කිසි දෙයක් කරගන්න බැරි නම් එහෙනම් දැන් මම මේ දේ කරන්න ඕනේ කියලා සිත කරනවා. ඉතින් කල්පනා කරන්න අපි මොන විදිහකින් හරි මේ தත්ත්වයන් වලට මුහුණ දෙන්න ඕනේ. හරි. මේ தත්වයන් වලට මුහුණ දුන්නට පස්සේ පින්නත් අපිට බොහෝම සාර්ථක ජීවිතයකට එන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ ආරම්භක ධාතුන් තමන්ගේ තුළ උපදවන විදිහට වීරය සම්පූර්ණ කරගන්න ඊට පස්සේ ඒ මානසිකාරය අපේ තුළ හැදුනට පස්සේ ඔය දැන් මම කිව්වේ මානසිකාරයක් ගැන. ඒක හැදුනට පස්සේ හැම වෙලේම කාර්යක්ෂමව වැඩ කරන පුදුලේ පිපිච්ච මලක් වගේ හැම වෙලේම තමන්ගේ යහපත සඳහා කරන අනුන්ගේ යහපත සඳහා කරන සසර විමුක්තිය සඳහා කරන සසර භයානකම නැති කර ගැනීම සඳහා සිද්ධ කරන බොහෝ දේවල් සිද්ධ කරමින් ඉන්නේ හැම නිමේෂයකම ඒ විදිහට හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බොහොම පහසු ජීවිතයක් එතනට ලැබෙන්නේ. ඊටාව පහසුවෙන් අවශ්‍ය ඉලක්කයට ළඟා වෙනවා. හැබැයි හැම වෙලෙම මේක කරන්න ඕන මොකද්ද? හරියට නිකන් අපි දන්නවා මේ අපේ තියෙන්නේ උදාහරණ එක එක මේ තියෙන කතා තියෙනවනේ ගමේ තියෙන කතා වයින් කරපු බෝනික්කා වගේ කියන. වයින් කරපු බෝනික්කාගේ ක්‍රියාකාරීත්වය වයින් බහිනකම් විතරයි. වයින් කරනවා කියලා කියන්නේ ඇතුලේ තියෙන දුන්න හොඳට හිර කරනවා. එතකොට ඒක ලෙහෙනකොට අර සකස් කරලා තියෙන ක්‍රියාවලිය වෙනවා. ඉතින් බෝනික්කණන් ඉතින් ඇවිදිනවා. ඒ වගේ ඉතින් එහෙම කාරණාවක් තියෙනවා. ඒ වගේ මේ වීරය වර්ධනය කරපු කෙනා වීරය හොඳට වඩපු කෙනාට මේ දැන් හොඳට කුසල් වර්ධනය කරමින් හොඳට වැඩ කරනවා. ටික දවසක් මේ වීරයට අදාළ වැපිරීම කරන්න බැරි වුණොත්, ඒ කියන්නේ වීරයට අදාළ මෙනෙහි කිරීම කරන්න බැරි වුණොත් මෙන්න අඩු වෙනවා. අඩු වුණාට පස්සේ අර වයින් දැස්ත බොන එකක් වගේ. ඉතින් ආයෙ වයින් කරන්න ඕනේ. ඒකෙන් දා පින්නත් මේ අපේ අරමුණට ළඟා වෙන තුරු නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අපාය බය ගැන මෙනෙහි කර කර තවත් මේ ලැබිලා තියෙන අවස්ථාව මේ දුර්ලභ මනුස්ස ජීවිතය පිළිබඳව දැන් අපි අර කලින් කියලා දීලා තියෙන කාරණා 11ම පිළිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕනේ වීරය සමතත්ත්වේ පවත්වා ගන්න ඕනේ වීරය අඩු වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්න ඕනේ එහෙම වුණොත් තමයි හරියටම අවශ්‍ය කරන ඉලක්කයට යන්න හැකියාව ලැබෙන්නේ. මොකද නැත්නම් ආයෙ පහු බහිනවා. හිත පොඩ්ඩක් තම බලන්නේ ආපස්සට වැටෙන්නමයි. හරි සැඩ පහරක් වගේ මේක ජීවිතේ අකුසල සැඩ පහරට අහු වෙලා ඉන්නේ අපි. වීරිය කියන එක ඕන වෙනවා මේ සැඩ පහරෙන් උඩට ඒක අභිබවා පීනන්න. සැඩ පහරක පීනන කෙනෙක් පින්නත් මේ මොහොතකට නිශ්චල වුණොත් ඒ යොදන ඉහළට පීනන්න යොදන වේගය පොඩ්ඩක් හරි නැවතුනොත් එහෙම පල්ලහැට ගලාගෙන යනවා. ඒ කියන්නේ නිකන් හිටියොත් ගලාගෙන යනවා පල්ලහැට. අන්න ඒ වගේ වීරියෙන් ඉන්න කෙනෙකුට එයාගේ වීරිය මේ මේ කුසලය වර්ධනය කරගෙන ධර්මය අවබෝධ කරගන්න යන කෙනෙකුට තියෙන වීරිය මොහොතකට අත්හැරියොත් මොකද වෙන්නේ? අන්න ඒ වීරිය අත්හැරීම නිසා තමයි පරිහානියකට පත් වෙනවා. ආයේ ඒ ටික වර්ධනය කරන්න ඕන. ආයෙ ඒ ටික වර්ධනය කරන්න. ඒකින්ද නුවණ තියෙන මිනිස්සු මොකද කරන්නේ? වීරයට වැටෙන්න දෙන්නේ නැහැ. දැනගෙන වැඩ කරනවා. හරිද? මොකක්ද මේක අතහැරනොත් අතහැරනමයි. මේකට අතහැරෙන්න දෙන්න හොඳ එකක් නෙවෙයි. ඒ කියන්නේ හිතේ වීරිය සමව පවත්වා ගන්නවා. ඒක අනවශ්‍ය විදිහට වැඩි කරගන්නෙත් නෑ අනවශ්‍ය විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අපාය ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා අනවශ්‍ය විදිහට වැඩි වුණොත් වීරය හිත නොසතුන් වෙනවා එතකොට මොකද කරන්න ඕනේ? සමාධිය වර්ධනය වෙන්න ඕනේ. හරිද? සමාධිය වර්ධනය කරගෙන තිබොත් වීරිය වර්ධනය වීමත් එක්ක අන්න ඒ දෙක සමව අරගෙන යන්න ඕනේ. චිත්ත සමාධිය නොසන්සුන්කම නැති කරනවා. වීරය තමන්ට නිවන් දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේවා මේවා එක පැත්තකින් බලන මේවට කරන සමාධි ඉන්ද්‍රිය කියලා කියනවා වීරේන්ද්‍රිය කියලා කියනවා මේ ඉන්ද්‍රියන් සමතත්වයට තයා ගන්න ඕනේ කියලා සඳහන් කරන්නේ අන්නේ ඒකයි. එහෙම නැතුව එකක් අඩු වෙලා අනිත් එක වැඩි වුණොත් එතන ගැටලුවක් වෙනවා. සද්ධාව සහ ප්‍රඥාව කියන්නේ මේ වසරතරන ධර්මවලම තියෙන ඒවා. සද්ධාව ප්‍රඥාවයි තේත් එහෙමයි. සද්ධාව වැඩි වුණොත් එහෙම ප්‍රඥාව මොට වෙලා ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් කටපේ. ඒතකොට තමයි අර බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් තියාගෙන ඒකට ප්‍රඥාවෙන් යුක්ත වන්දනා කරලා අපි ඒක පිළිබඳව ප්‍රතිපත්තියක් සකස් කරගන්න ඕන තමන්ගේ කටයුතු එක දිගට කරගෙන යන්න අවශ්‍ය කරන අතුලාන්ත වේගය උපදින විදිහට. ඉතින් එහෙම නැතුව මේ කටයුතු කරන ගතියක් තියෙනවා ශ්‍රද්ධාව විතරක් වැඩි වුණාම හරියට විකාර රූපී වැඩ කරන සමහර අය අතින් ප්‍රඥාව දුර්වල වුණා. එහෙනම් ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාව වැඩි වෙන්න ඕන. ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාව වර්ධනය වෙන ගත්තොත් කාර්කස පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉදිරියට යන්න බෑ ශ්‍රද්ධාවේ තියෙන අඩුකම් හින්දා ධර්මය තුළින්ම කපටි වෙනවා. ඒකින්ද අපි හොඳින්ම තේරුම් අරගෙන මේ විදිහට මේ ඉන්ද්‍රියන් සමතත්වයකට පත් වෙන විදිහට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් වීරය උපරිම වශයෙන් වර්ධනය කරගන්න ඕන අර පැත්තෙන් සමාධියත් එක්ක. ඒවා දැනගෙන ඉදිරියට යෑමක් තමයි ඕන කරන්නේ. ඒකයි කිව්වේ බහුසෘත භාවය වැඩි වෙන්න ඕන කියලා. එතකොට තමයි දැනගෙන ඉදිරියට යන්නට පුළුවන්කම තියෙන්නේ. හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ ජීවිත කාලයේදී මේ නියම විග්‍රහයක් නැත්නම් මානසික වැඩපිළිවෙල පිළිබඳව සත්‍යම සත්‍ය හෙළි වෙලා තියෙන කාලයක් එහෙම කියන්නේ අඩුවක් නැතුව මේ දේ සිද්ධ කරොත් මේ දේ වෙනවා කියලා ධර්මය තුළ තියෙන හින්දා අපිට තියෙන්නේ ඉගෙන පිරික්සලා බලන්න කියලා. ඇත්තද මේ කියලා තියෙන්නේ කියලා. ඒකට මේ වීරිය වර්ධනය කරන්නේ කොහොමද කියලා ධර්මය තුළ තියෙනවා. ඒක වර්ධනය කරොත් කොහොමද? ඒක වර්ධනය කරාට පස්සේ තියෙන මානසිකත්වය මොකද්ද? වර්ධනය නොකරුවොත් මොකද වෙන්නේ? මේ ඔක්කොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේක අත්දැකීමක් විදිහට තමන්ගේ පැත්තෙන් ලබා ගන්න එක විතරයි මේ කියලා කියන කල යුතු දේවල් නොකල යුතු දේවල් මොනවද කියලා දැනගෙන ඒවා අනුව කටයුතු කරලා හොඳින්ම පුළුවන්කම තියෙනවා ජීවිතේ සාර්ථක කඩයිමකටපත් වෙන්න. එතකොට මේ විදිහට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අවශ්‍ය කරන කාරණාවන් වීරිය උපදවා ගන්න ඒ ඉපදිච්ච වීරිය පවත්වාගෙන ඉදිරියට යන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපිම අපි තුල තියෙන මේ වීරිය ප්‍රමාණවත්ද කියලා බලමින් කටයුතු කරන්න ඕනේ හැම වෙලාවකම. එහෙම නැත්නම් ඒ කරුණු අනුව මෙනෙහි කරලා ඒ වීරිය වර්ධනය කරගන්න ඕනේ. හැම කරුණක්ම එහෙමයි ඒකට අවශ්‍ය කරන මානසිකාරය හදාගන්න ඕනේ. දැන් කාරණා 11 අවශ්‍යයි හිතනොත් අපි සාකච්ඡා කරමු. ඒ කාරණා 11 ඊටාම ප්‍රායෝගිකව මෙනෙහි කිරීමෙන් වීර්ය උපදින බව අත්දකින්න පුළුවන්. ඉතින් ඕන කරන්නේ ඔන්න ඔය මානසිකාරය හදාගන්න එක. ඇත්තටම මේ මේ සංසාරික ජීවිතයේ මනුස්ස ජීවිතයක් ලබා ගැනීමේ තියෙන දුර්ලභ භාවය ගැන හරියට මෙනෙහි කරොත් මේ ලොකු වෙනසක් සිද්ධ කරගන්න පුළුවන් ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ ඒකත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මනසක් සකස් කරගන්න වැඩපිළිවෙල ගැන මනසක් සකස් කරගන්න වැඩපිළිවෙල ගැන අපි හොඳින් මෙනෙහි කරොත් ඒ දේ අපිට නොලැබුණා නම් අපේ පින්නන්නේ හම්බුනේ නැත්තම් මේ කියන වැඩපිළිවෙල. හරි. අපි මොකද කරන්නේ? කාටද කියන්නේ? කියන්න කෙනෙක් නැති වෙනවා. එන්න ඒ අසරණ භාවය සම්පූර්ණයෙන්ම නැහැ දැන්. ලෝකේ කිසිමම කෙනෙක් නැති වුණා. හරිද? තමන්ට තමන්ට පිහිටට ආරක්ෂාවට කියලා මේ ලෝකේ Taman ළඟ කවුරු නැති වුණත් මොකද ඔය පිළිහිටට ආරක්ෂාවට කියලා කට්ටිය ඕන වෙන්නේ හිත සතුටු කරගන්නනේ. හරිද? ශාරීරික වශයෙන් ගැටලුවක් වුණොත් ඕනේ. නමුත් මාන හුඟක් වෙලාට මේක මානසික වශයෙන් නෙවෙන වෙලා තියෙන්නේ. එතකොට ඒ හැමදේම ඕනේ තමන්ගේ හිත සතුටු කරගන්න. හැබැයි ධර්මය තියෙනවා නම් ධර්මය තුලින් ස්ථීර සතුටක් ඇති කරගන්න පුළුවන් ක්‍රමවේද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට අනිවාර්ය කොට තියෙනවා. ඉතින් අන්න ඒ ධර්මය අත්දැක්කොත් අපි කිසියම්ම ආකාරයක කාගේවත්වත් පිළිසරණක අවශ්‍යතාවයක් නැහැ කාගේවත්වත් මත රඳාපවතින්න ඕනේ නැහැ තමන්ගේ ජීවිතයේ කටයුතු ඒකෙන්ද සතුටෙන්ම ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේවා හොඳට තේරුම් ගන්න ඕන අපි හොඳට තේරුම් අරගෙන ජීවිතයේ ළඟා කරගත යුතු ඒ හැම ඉලක්කයක්ම ළඟා කරගන්න සූදානම් වෙන්න ඕනේ හොඳින්ම. ඉතින් අපි අපේ පැත්තෙන් මේ හැම දෙයක්ම ගැන ඉතාම හොඳින් තේරුම් අරගෙන ජීවිතේ විශාල සාර්ථක භාවයකට පත් කරගන්න ඕනමයි. ඒ සඳහා කරන්න ඕන යමක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම සිද්ධ කරන්න වග බලා ගන්න ඕනේ. කල යුතු යමක් තිබේද ඒ සෑම දෙයක්ම සිද්ධ කරන්නට වග බලා ගත යුතුව තියෙනවා. මේ ගැන තේරුම් ගන්න. මේ ගැන තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථකම තැනකට සංවර්ධනය කරගන්න හැම වෙලාවකම උත්සාහ ගන්න ඕනේ. ඉතාලම සාර්ථක තැනකට සංවර්ධනය කරගන්න. ඉතින් අර විය යුතු විය හැකි අකරතැබ්බ ගැන හොඳට මෙනෙහි කරන්න මේ දුර්ලභම දුර්ලභ මනුස්ස ජීවිතය ගිලිහුණොත් වෙන්න තියෙන ආසන්නම සිද්ධීන් ගැන හොඳට මෙනෙහි කරපුවාම ඉතාලම හොඳට තේරුම් ගන්න පුළුවන් කොච්චර අමාරුවෙන්ද අපි මේ සංසාරික ජීවිතේ මේ මනුස්ස ජීවිතය ලබා ගන්න කල්යාණ මිත්‍රෝ ලැබෙන ධර්මය ශ්‍රවණය වෙන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක අපිට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය බුදුබණ ඇහෙන කොච්චර දුර්ලභවද මේ සඳහා කොච්චරනම් මහන්සියෙන්ද මේ වගේ ජීවිතයක් ලබා ගන්න. නමුත් මෙතෙන්ට ආවට පස්සේ ඔක්කොම අමතක වෙලා. හොඳට නටනට දඟල දඟල විකාර රූපී ජීවිත ගත කරනවා බොහෝ දෙනෙක් මෙතනින් පස්සේ සිද්ධ වෙන දේ ගැන හිතන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපි අපිට ලැබිලා තියෙන මේ දේවල් වල තියෙන දුර්ලභ භාවය, මහග්ගත භාවය, ඉතින් ඒ වගේ දේවල් ගැන හොඳින් මෙනෙහි කරන්න ඕනේ. ඒත් එක්කම මේ මම වෙන වෙනම මේ කාරණාවන් සඳහන් කරන්න යන්නේ නැහැ. ඒවා පස්සෙ සාකච්ඡා කරන්න පුළුවන් විශේෂයෙන්ම වීරිය සම්පන්න පුද්ගලයෝ ආශ්‍රය කිරීම කියන එක. වීරිය සම්පන්න පුද්ගලයන් ආශ්‍රය කිරීම සහ වීරිය නැති තීන මිද්ද ආදිය තියෙන හැම වෙලෙම ආපස්සට අදින බලවේගයක් වගේ ඉන්න පුද්ගලයින්ව බැහැර කරන්න ඕනේ මොකද අපි ඉන්නේ හරි අමාරුවෙන් කුසල් වර්ධනය කරන්න වෙලා තියෙන අර අපි ගත්ත උදාහරණයට අනුවම සැඩ පහරක ගහගෙන යන කෙනෙක් ඒ සැඩ පහරෙන් බේරෙන්න අමාරුවෙන් උඩට පිරෙනවා. ඔය පාප මිත්‍රයා කියලා කියන්නේ නැත්තම් වීරය නැති පුද්ගලයා කියලා කියන්නේ අර දැන් අපි අමාරුවෙන් මේ සැඩ පහර අභිභව ඉස්සරහට යනවා කියලා කියන්නකෝ අමාරුවෙන් මේ සැඩ පහර කපාගෙන මේ ගහගෙන යන තඩ පහරෙන් අයින් වෙන්න ඉස්සරහට යනකොට කවුරු හරි කෙනෙක් කකුලෙන් ඇද්දොත් ඒ යන්න තියෙන ගමන යන්න බොහොම අමාරු වෙනවා. එතකොට මේ පාප මිත්‍රයා කියලා කියන්නේ එහෙම නැත්නම් වීරිය නැති පුද්ගලයා කියලා කියන්නේ අපි ආශ්‍රය කරවුවොත් එහෙම අර අලසකම් අපිටත් පුරුදු වෙනවා. උදාහරණයක් ගත්තොත් අර මම කලින් කිව්වා වගේ දැන් අපි වැඩ කරන් යන කෙනා නෑ නෑ කාලෙමු කාලෙමු හුඟක් කරවම කියනවනේ. කාලයිමු කියනවා නැත්නම් කාලාව විතර දැම්මම නම් බෑ කියනවා. අර ගමන ගිහිල්ලා ඇවිල්ලාම වැඩේ කරමු කියනවා. ඊට පස්සේ ගිහිල්ලා විතරයි දැන් මම බෑ කියනවා. ඒ වගේ ඒවත් එක්ක මේ කුසීතකම කියන එක හරියට බෝ වෙන ලෙඩක් වගේ. ඉතින් Tamanට ඉදිරියට යන්න තියෙන අවස්ථාව සමහර වෙලාවට මේ පාප මිත්‍රයන් අතින් ඒ අයගේ ක්‍රියාකාරකම් හින්දා ගිලිහෙන අවස්ථා තියෙනවා. ඒවා අපි හොඳට හිතලා බලලා කටයුතු කරගන්න ඕනේ මේවාට ඉඩ දෙන්නේ නැතුව. හරි මේවට කොහොමවත්ම ඉඩ දෙන්නේ නැතුව ඒ කටයුතු සම්පාදනය කරගන්න උන වීරය කියලා කියන්නේ එතකොට මහා ගුණාංගයක් අපේ ජීවිතයට එකතු වෙලා තියෙන්න ඕන හිත ඇතුළෙන්ම නැගෙන ප්‍රධාන වේගයක් හිත ඇතුළෙන්ම නැගෙන අකුසලය නැති කරන ප්‍රධාන වේගයක් තමයි වීරය කියලා කියන්නේ. ඉතින් හැම වෙලෙම හැම නිමේෂයකම මේ පිළිබඳව ලොකු අදහසකින් ඉන්න ඕන. එහෙම නැත්නම් අපිට මේවා සම්පාදනය කරගන්න බැරුව යනවා. ඉතින් චරණ ධර්ම වල වීරියට තියෙන්නේ ප්‍රධාන අංගයක්. ඉතින් වීරිය කියලා කියන අනිත් අංගයන් එක මම කලින් මතක් කරනවා වගේ මේ චරණ ධර්මයන් වල විතර නෙවෙයි කලින් මතක් කරා වගේ චරණ ධර්මයන් වල විතරක් නෙවෙයි නොයෙකුත් ආකාරයෙන් විශ්ලේෂණය කරලා තියෙන මේ ධර්ම මාර්ගය වැඩි යුතු ආකාරයන් පිළිබඳ විස්තර කරලා තියෙන හැම තැනකම වීරයට ලැබිලා තියෙන්නේ විශාල තැනක් ඒක විශාල කෘත්‍යයක් සිද්ධ වෙන හින්දා මේ වීරිය කියලා කියන මානසික අංගයෙන්. ඒ කියන්නේ වීරිය නැතුව කිසිම දෙයක් සිද්ධ කරන්න බෑ. ඒක ප්‍රධාන අංගයක් වෙන්නේ ඒකයි. ඉතින් කළ යුතු දේ විමසලා බලන්න. මගේ වීරිය කොහොමද? අකුසලයක් නැගුණාම ඒ අකුසලයට එහෙම්මම යන්න අරිනවද? එහෙම නැත්නම් ඒ අකුසලයේ ක්‍රියාත්මක භාවයට යනකම් ඔහේ ඉන්නවද? එහෙම නැත්නම් ඒ අකුසලය අභිභවා ඒ අකුසලය අභිභවා කියන්නේ අකුසලය මැඩපවත් ගන්න අවශ්‍ය කරන මානසික වේගය තමන් තුළින් උපදවා ගන්නවාද එහෙම කටයුතු කරනවාද තමන්ගේ පැත්තෙන් කියලා හොඳට බලන්න. ඉතින් එහෙම වුණොත් අපිට පුළුවන්කම තියේවි හොඳින් ජීවිතය අවශ්‍ය කරන තැනට අවශ්‍ය කරන ඊටාම දියුණු මානසිකත්වයකට අරගෙන යන්න මේ වීරයේ උපරිම වර්ධනය වෙන විදිහට මෙනෙහි කරලා මේ නිවැරදි මානසිකත්වය තමන් තුළින් ඇති කරගන්න දැඩි ක්‍රියාත්මක භාවයකට යන්න ඕනේ. ඉතින් කල යුතු දේ කරන්නම වෙනවා. මතක තියාගන්න ඕන දේ තමයි කල යුතු දේ කරන්නම වෙනවා. නොකල යුතු දේ නොකර ඉන්නම වෙනවා. ඉතින් කල යුතු දේ කරන්නම වෙනවා නම් කල් දාලා වැඩක් නැහැ. අවදා හරි දවසක කරන්න මොනද ඒ කල් දාන එකේ භයානකමක් තියෙනවා. අතුරුවා බාධාක් වෙන්න පුළුවන්. නොයෙකුත් විෂණකාරී තැන් වලට සංසාරික ජීවිතයේ අද නම් මගේ ජීවිතය හොඳයි. නමුත් මේකේ ඊළඟ ජීවිතේ මට කොයි වගේ අයව ආශ්‍රය කරන්න වේද දන්නේ නැහැ. ඒ හින්දා සංසාරික ජීවිතයේ සුවපත්භාවයට පත් කරගන්න නම් හැම වෙලාවකම වගේ පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා හැම කෙනෙකුටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිස්ථානයේ වාසනාව ප්‍රඥාව හැම කෙනෙකුටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ භයානක සංසාර ගමනේ මේ වීරය වැනි ගුණාංගයන් වර්ධනය කරගන්න තියෙන හොඳම අවස්ථාවේ ඒවා වර්ධනය කරගෙන අවශ්‍ය කරන මානසිකත්වය උපදවා ගත්තොත් ප්‍රතිපත්තිය තිබුණොත් රහතුන්ගෙන් ලොව හිස් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ප්‍රතිපත්තිය පූර්ණේ කරනවා නම් තමන්ට අවශ්‍ය කරන කඩේකට යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම තියෙන කාලෙක තමයි අපි මේ ඉපදිලා ඉන්නේ කියලා ගොඩාක් සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැමෝම ඒ අනුව කටයුතු කරමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානසංශය හැමෝටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි